අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතේ හැම ක්‍රියාවක්ම හැම තීරණයක්ම තේරුම් ගන්න පුළුවන් හරිම අපූරු රාමුවක් ගැන මේක ඇත්තටම අපේ ක්‍රියාවන් සහ ඒවයින් ලැබෙන ප්‍රතිඵල අතර තියෙන සම්බන්ධය පැහැදිලි කරන මඟ පෙන්වීමක් හොඳයි අපි මේ කතාව පටන් ගමු හරිම ගැඹුරු ප්‍රශ්නකින් මේක පැරණි ධර්ම ග්‍රන්ථයක අහන දෙයක් ඒත් අදටත් අපි හැමෝඩම අදාළයි ඇයි අපි හැමෝම සතුට හොයද්දී අපිට නිතරම මුණ ගැහෙන්නේ දුක මේක නිකන් විසඳන්න අමාරු ප්‍රහේලිකාවක් වගේ නේද? ඉතින් මූලාශ්‍රයට අනුව මේකට උත්තරේ තියෙන්නේ තවත් සතුට ප්‍රාර්ථනා කරන එක නෙවෙයි. ඒකේ තියෙන්නේ මොනවද අපි පුරුදු කරන්න ඕන, මොනවද අපි අත්හරින්න ඕන කියලා හරියටම දැනගන්න එක. ඒ කියන්නේ නිවැරදි මාර්ගය හඳුනා ගැනීම තමයි යතුරු. හරි මේ හේතු සහ ඵල, ඒ කියන්නේ ක්‍රියාව සහ විපාකයේ තේරුම් ගන්න විදිහ මිනිස්සුන්ව ප්‍රධාන කොටස් දෙකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමෝම මේ මාර්ග දෙකෙන් එකක තමයි ගමන් කරන්නේ. එක පැත්තකින් ඉන්නවා කිසිම අවබෝධයක් නැතුව වැඩ කරන පුද්ගලයා. එයාලා දන්නේ නැහැ මොකක්ද හොඳ මොකක්ද නරක කියලා. ඉතින් එයාලා නිතරම වගේ වැරදි දේවල් පුරුදු කරලා හරි දේවල් මගහැරලා තමන්ගේ දුක තවත් වැඩි කරගන්නවා. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් අනෙක් පුද්ගලයා ඉන්නවා. එයා ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කරන්නේ. මොන වගේ ක්‍රියාවක්ද හොඳේ ප්‍රතිඵල ගේන්නේ කියලා හරියටම දන්නවා. එනිසා එයා ඒ දේවල්ම තෝරගෙන සතුටට මඟ පාදා ගන්නවා. ඉතින් මේ මාර්ග දෙක එකිනෙකින් වෙන් කරන දනුම මොකක්ද? අන්න ඒක තමයි කර්ම සමාදාන හතර කියලා කියන්නේ. මේක අපේ ක්‍රියාවන් හරිම පැහැදිලිව වර්ග හතරකට බෙදෙන රාමුවක්. මේ වර්ග හතර හරියට ජීවිතේ තීරණ ගන්නකොට පාවිච්චි කරන්න පුළුවන් සිතියමක් වගේ ක්ෂණික සතුට සහ දිගුකාලීන යහපත අතර තියෙන සම්බන්ධය මේකෙන් හරි අපූර්වට පැහැදිලි වෙනවා. අපි දැන් මේ එකින් එක අරගෙන ටිකක් ගැඹුරින් බලමු. මේ කාරණය තවත් හොඳින්ම ඔලුවට දාගන්න මූලාශ්‍රයේ මේ ක්‍රියාවර්ග හතරටම හරිම බලවත් මතක හිටින උපමා හතරක් භාවිතා කරනවා. හොඳයි පළවෙනි වර්ගය මේකෙන් විස්තර වෙන්නේ අකුසල සහගත ක්‍රියා විශේෂත්වය තමයි මේ දේවල් කරනකොටත් හිතට තියෙන්නේ දුකක් දුම්නසක් හිතන්න කවුරු හරි කෙනෙක් පුරුද්දට වගේ නැත්තම් හිතේ තියෙන බරක් එක්ක මේ වගේ දේවල් කරනවා මේවා කරන මොහොතෙත් හිතට සැනසීමක් නැහැ මානසික පීඩනයක් තියෙන්නේ ඒ වගේම අනාගතයේදීත් මේවයේ නරක විපාක අනිවාර්යෙන්ම ලැබෙනවා බලන්න උපමාව බොනකොටත් තිත්තයි බිව්වට ප්‍රස්සෙත් විනාශයමයි. ඒ කියන්නේ කිසිම පැත්තකින් හොඳක් නැති මුල ඉඳන් අගටම වේදනාකාරී ක්‍රියාවක්. දැන් එනවා දෙදෙනි වර්ගයට. මේක ටිකක් කපටි. මොකද මේ ක්‍රියාවන් කරන මොහොතේ හිතට ලොකු සතුටක් ආශ්වාදයක් දැනෙනවා. හැබැයි මේවා ගොඩනැගිලා තියෙන්නේ අකුසලයක් මත. දැක්කද? ක්‍රියාවන් ටික නම් එකමයි හැබැයි වෙනස තියෙන්නේ මානසිකත්වයේ මෙතනදී මේ දේවල් කරන්නේ හරිම සතුටකින් විනෝදයකින් අන්නේ සතුට නිසා මේකේ අනාගතයේ තියෙන දරුණු විපාක ගැන හිතෙන්නේවත් නැහැ ඒක සම්පූර්ණයෙන්ම වැහිලා යනවා අන්න ඒක තමයි මේ ක්‍රියාවන්ගේ රැවටිලිකාර ස්වභාවය හරිම ලස්සන සුවඳ රසවත් බීම එකක් හැබැයි ඇතුලේ තියෙන්නේ මාරාන්තික වස්ස බොන වෙලාවේ තීරෙන්නේ නැහැ ඒත් ප්‍රතිඵලය විනාශකාරී. හරි දැන් අපි එන්නේ කුසල් පැත්තට. මේක පටන් ගන්නෙ ටිකක් අමාරුවෙන්. ඒ කියන්නේ මුලදී හිතට බරක් දුෂ්කරතාවයක් දැනෙන හැබැයි යහපත් ක්‍රියාවන්. මේක තමයි වෙනසක ආරම්භය. හිතන්න හොඩටම තරහගෙන ඉන්න වෙලාවක අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා නැත්නම් බොරුවක් කියලා ලීසියෙන් බේරෙන්න පුළුවන් තැනක අමාරුවෙන් හරි ඇත්ත කියනවා. ඒ වෙලාවට හිතට දැනෙන්නේ බරක් අභියෝගයක්. ඒත් අන්න ඒ අමාරු පියවර තමයි යහපත් අනාගතයකට දොර අරින්නේ. මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේක. මේක හරියට තිත්ත බෙහෙතක් බොනවා වගේ. බොනකොට අප්‍රසන්නයි. ඒත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි නිරෝගීකම, සුවය. ඒ කියන්නේ වර්තමානයේ දරන අපහසුව අනාගතයේ සතුටට හේතු වෙනවා. හොඳයි. අවසාන වශයෙන් අපි එනවා වඩාත්ම පරිණත වඩාත්ම කුසල සහගත මාර්ගයට. මෙතනදී වෙන්නේ යහපත් ක්‍රියාවන් කිරීම කියන එකම ලෝකෝ සතුටක් බවට පත්වෙන එක. මෙතනදී බලන්න අර කලින් තිබ්බ අභ්‍යන්තර ගැටුම දැන් යහපත් දෙයක් කරන එක දැන් හිතට බරක් නෙවෙයි ක්ෂණික සතුටක්. ඒ සතුට නිසාම තව තවත් යහපත් දේ කරන්න හිතෙනවා. මේක තමයි වර්තමානයත් ලස්සන කරගෙන අනාගතයත් සුරක්ෂිත කරන සුන්දර ගුණචක්‍රය. මේකට දින තියෙන උපමාව බලන්නකෝ පානය කරනකොටත් රසයි ප්‍රසන්නයි ඒ වගේම ඒකෙන් සදාකාලික සුවකුත් ලැබෙනවා. ඒ කියන්නේ වර්තමානයත් සැපයි අනාගතයත් සැපයි. මේ හතරවෙනි ඒ කියන්නේ උතුම්ම ක්‍රියාමාර්ගය ගැන කියන්න මූලාශ්‍රයේ තියෙන බලවත්ම රූපකය ලස්සනම උපමාව පාවිච්චි කරනවා. වර්තමානයේත් අනාගතයේත් සතුට ගේන මේ මාවත හරියට වලාකුලක්වත් නැති අහසක පායන සරත් ශ්‍රුතුවේ ඉර වගේලු. ඒකෙන් සියලුම අඳුර නැති වෙලා හැමතැනම ආලෝකමත් වෙනවා කියලා තමයි අනිත් හැම මාර්ගයක්ම අභිබවා මේක බබලනවා කියලා තමයි කියවෙන්නේ. ඉතින් මේ මුළු විග්‍රහයේ අවසානයේ අපේ අතට ලැබෙන්නේ හරිම ප්‍රායෝගික එදිනෙදා ජීවිතයට පාවිච්චි කරන්න පුළුවන් බලවත් මෙවලමක්. ඒ තමයි මේ ප්‍රශ්නය. යම් තීරණයක් ගන්න කලින් යම් ක්‍රියාවක් කරන්න කලින් Tamangenම මෙහෙම අහන එක. මම මේ කරන්න යන දේ මේ කර්ම සමාදාන හතරෙන් ඇත්තටම අයිති වෙන්නේ කොතනටද?